ශාසනාව. අද දේශකයන්න් වහන්සේ කොළඹ හත බෞද්ධ ලෝක මාවතේ ශ්‍රී කල්යාණ ධර්ම යෝගාශ්‍රමය අධිපතිව වැඩ විස අපවත් වූ වදාළ කෝට්ටේ දේවානන්ද ස්වාමීන් වහන්සේ සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස දයි වම්මික සූත්‍රේ අපි ආවා අවසානයේ බොහෝම කිට්ටුවට එනක. කොට අවසානයේ අපි විස්තර කළේ අර මස් කපන කැත්තයි ඒ කොටේ ගැන තමයි අවසානට විස්තර කළේ. ඒතකොට මේ කියන්නේ මොකද්ද? අපේ ජීවිතේ එක්ක අහිතකර ධර්ම එකාසු වෙච්ච හැටි එකාසු වෙලා ඒක තැම්පත් වෙන හැටි තමයි මේ කියාගෙන ආවේ. ඒකේ සම්පූර්ණ ඔක්කොම සාරාංශය එක්කව කොල්ලා තනිකර ක්‍රියාවක් වශයෙන් ගත්ත ගත්තහම පෙනෙන එක තමයි අර මුලින්ම කිවි අවිද්‍යාව මේ ඔක්කොම ඔය කියන මෙතෙක් දුර විස්තර කරපු කරුණු ඔක්කොම ගොනු වෙලා හැදෙන දේ තමයි අවිද්‍යාව. අවිද්‍යාව ජීවිතයත් එක්ක මිශ්‍ර වුණාට පස්සේ ඒ ජීවිතයෙන් සැනසෙල්ලක් බලාපොරොත්තු වෙන්න බෑ. ඊට හේතුව ශනසිල්ල ලබන ක්‍රමය තමයි නොපෙළෙන්නේ. නොශනසිල්ල ගන්න ක්‍රමය තමයි නිරන්තරයෙන්ම විවෘතව ඉස්සරහා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඊටාම භයානක අයිතිවාසිකමක් තමයි ඔය ජීවිතය පිළිබඳව යථා තත්ත්වේ නොපෙනීම. එතකොට ඒ ඒක අස්කිරීම සඳහා ගත්ත ක්‍රියාමාර්ගය ක්‍රියාමාර්ගයේදී තමයි අර ඉබ්බොයි ගෙම්බොයි ආදී මේ මේ දේවල් දකින්ද සිද්ධ වුණේ. ඒ පෙන්වුවේ අවිද්‍යාව ගාව අවිද්‍යාව සංවිධානය කරන්නේ මොකද්ද කියන එක පෙන්වුවාර ගෙම්බෙකු මේ ගෙම්බෙකුගේ සටහනකේ අන්න ඕමම එකින් එකට එකින් එකට ඇවිල්ලා අර කැත්තයි ඒ වගේ මස් මේ කොටේ එතකට මස් කපන කොටේ ඒතකොට මේන් පෙන්වන්නේ පෙන්වුවේ මොකද්ද අර කියන අවිද්‍යාව දක්වා අපේ අවසනාවන්ත තත්ත්වේ සංවිධාන වෙන්න අපි ඉන්ද්‍රියන් පාවිච්චි කරන එකේ වැරදි කොටස එතෙන්දි පෙන්වනවා මේ ඉන්ද්‍රියංගෙන් තමයි ඉන්ද්‍රියන් පාවිච්චි වීමේදී ඇතිවෙන එක්තරා අසීමිත ක්‍රියාස්වරූපයක ප්‍රතිඵලයක් තමයි මේ ඔක්කොම අනර්ථදායි සකස් වීම ඇති වෙන්න හේතු. ඒ මොකද්ද? ඇහැට නිමිත්තක් වැටිච්ච හැටියේ ඒ නිමිත්තත් එක්ක තමන්ගේ හැ වැඩ කරන අතර අර ඒ ඒ අවස්ථාවේ ස්පර්ශය වැඩි කරගන්න. දැන් අර කැටිපහර කොටේ හිටින්නේ පාර සද වෙච්චාම. පාර ඒ මේ කැටිපාර නොහිටින්න ගහන්න පුළුවන්. ඒක හිමින් තෙරපලා ගන්න ඕනේ. අපි මේ පාරේ හිටින්නේ කොහෙද? මනෝ ධාතුවේ සටහන් වශයෙන් ඒ වගේම ශරීරේ රූප කලාපවල සකස් වෙන ශක්ති පෙරලිය. කින් තමයි මේ සටහන එක එක ආකාරවලින් හැදෙන්නේ. ඒතොර ඒ ඔක්කොම හදන්න අර ඉන්ද්‍රිය නිවිත්තත් එක්ක ආශ්‍රය කරමින් ඇතුලෙන් දෙනවා ඒක පිළිගන්නා ඒකේ ඒකත් එක්ක බැඳෙන ශක්තියක් සිතෙන් එවනවා ඉන්ද්‍රිය එක්ක සම්බන්ධ කරලා. ඒතකොට ඒක දිහා බලාගෙන යම් තාක්කල් යා අර සිතිවිලි පහල කරයිද? ඒ සිතිවිලි වල පවතින්නේ ඕනෑකමයි බැරිකම. ඕනෑකම ඉස්සරහට දානකොට තම අදහස් කරපු ඕනෑකම අසා සාර්ථක වෙනතුරු එතන තියෙන බැරිකමත් ඒ බැරිකම නිසා තව තව අරක තද කරනවා. එතකොට වෙන්නේ මොකද්ද? සිතේ තේජස වැඩි වෙනවා. තේජස වැඩි වෙන ප්‍රමාණයට සටහන් සකස් වෙනවා. ඉතින් අර පාර ගහපු වැඩි වේගයේ හැටියට ලකුණු හිටිනවයි කිවි ඔන්න ඔය ආකාරයට. එතකොට ඒ සටහන් ශක්තිය එක්ක අපේ පැවැත් අපේ සිතවිලි හෝ අපේ ක්‍රියාමාර්ගය වැඩකරන උදව් දෙන මූල ධර්මයක් පෙන්නනවා මේ සුමේද හරනකොට ඒ මස්ලොබ්බු අස්කල්ල බ්‍රාහ්මණය කිව්වා දැන් ඉතින් ඕක හම්බුණානේ දැන් ඕක අස්කරන්න තව ටිකක් හරන්න ඕන හරනකොට පෙවුනේ මොකද්ද මස් වැදල්ලා මාංශපේශි. ඒකට මෙයා කිව්වා මස් ඇදල්ලක් තියෙනවා. දැන් හම්බුනේ මස් ඇදල්ලක්. එතකොට මේ මස් ඇදල්ල සංකේතවත් තුනේ මොහොතද? ඕකට කියන්නේ නන්දි රාගය. අපේ සිතේ පවතින එක්තරා මූලික ක්‍රියා ස්වરૂපයක්. ඒක මේ වර්ධනය වුණා එන්න එන්න නමුත් සතෙක් සසරට වැටෙන වෙලාවෙම සතාගේ පැවැත්ම රඳවන්නේ නන්දි රාගය. නන්දි රාගය සංකේතවත් උනේ නන්දි රාගයේ සංකේතයක් උනේ අර මස් ඇදල්. ඇයි? අර නන්දි රාගයේ තියෙන්නේ තමාගේ තමාගේ අවශ්‍යතාවයට ලෝකයේ දේවල් තමා අපේක්ෂා කරන එකයි මේ නන්දි රාගය හැම වෙලෙම බාහිර දේ තමාගේ අවනතයට අරගෙන තමාට ඕන හැටියෙන් පරිහරණය කිරීමට අයත් කර ගැනීමේ චේතනාව නන්දිලා. එතකොට ආත්ම බලාපොරොත්තුව කියන එක ඔක කෙටියෙන් අපි කතා කරනවා. එතකොට මේ මස් හැදෙල්ලේ තියෙන උට සමාන හොඳටම සැසඳෙන తත්වය හොඳාකාර මීටම සමානයි. ඇලෙන ගතියට අපිට බුදුහාමුදුරන් තිබුණා නැත්තම් ඒ අවස්ථාවේ තිබුණා ඒ <clears throat> නිකන් ලාටු ගුලියක් කොහොල්ල ගුලියක් හරි හම්බුනේ කියලා කියන්නේ. නෑ මෙතන පෙන්වීම මස්සදල්ල. අර ලහටු කොහොල්ල ආදී හොඳට ඇලෙනවා. නමුත් මේ නන්දිරාගය කියන එක මිනිස් හිතේ පවතින මේ ක්‍රියා ස්වરૂපය ඒ කොහොල්ල ලාටු වගේ නෙවෙයි. ඒ වගේ වෙන ලාටු වර්ගයක් වගේ නෙවෙයි. ඒක ගලවන්න පුළුවන්. අර වගේ පැටලෙන්නේ නැතුව ගලවන්න පුළුවන් තත්ත්වයක් දැන් මස් සජල්ලකට වැලි කැටයක් හෝ රොඩු කෑල්ලක් හෝ මොකක් හෝ වටනම් ඒක එතනම තියෙනවා. ඒකත් එක්ක පැටලෙන්න වෙන දෙයක් නැහැ. ඒක එක්ක ඒක අර මස් සජල්ල ඇලිච්ච එකද. යම් කිසි කෙනෙකුට උවමනා නම් මේ ගලවන්න එතනින් අල්ලලා අයින් කරපිට ගැලවෙනවා. ඉතින් හුඟා කලෝපුවාම අලෝගත්තොත් ඒ ප්‍රමාණයට ගැලවිල්ල අපහසු වෙනවා. ඉතින් මස්සදල්ලේ ස්වභාවය ලැබිච්ච දේ මේ අලව ගන්න එක. එතකොට ගැලවෙනකොට මස්සදල්ලෙන් මුකුත් ගැලවිලා යන්නේ. අර කොහොල්ල ලාටුවාදී මුකුත් තිබුණොත් ඒවා ගලවනකොට කොහොල්ල ටිකක් හෝ ලාඩු ටිකක් එක්ක අර ගැලුවේ නෑ. මස්සා දැල්ලේකනේ. ගලවනකොට ඒකට අයින් වෙන්න දෙනවා මස්සා දැල්ලේ හැවම තියෙනවා. මේ අපේ සිතේ වැඩ කරන ওই මූල ධර්මය අස්කිරීමේ තීන පහසුකම් ඉතින්ද පෙන්නන. පෙන්නනවා කිව්වේ Tamanda රිදුමක් නොලබා ඒ තමා බැඳී සිටින සියලු දේවල් වලින් තමාට මිදීමක් ලබන්න පුළුවන් බව අර මස් සැදැල්ලෙන් පෙන්නන මස් වැදැල්ලේ ක්‍රියාකාරීත්වයෙන් හොඳටම හිතා ගන්න තේරුම් ගන්න පුළුවන් පහසුයි. ඒත් දැයකට නිදසුනක් කියනවා නම් දැන් තමන්ගේ දරුවට දෙමව්පියෝ ආදරේ. එතකොට ඒ ආදරේ මොකද? නන්දි රාගය. කෙලෙස් උඩ තියෙන නන්දි රාගේ උඩයි ආදරේ. මොකද්ද? ඒ අපේ දරුවා අපි කියන විදිහට එයා ඉන්නවා. එයා ඉන්න ඕන. එයාගේ අභිවෘද්ධිය අපට ඕන විදිහට සංවිධානය වෙන්න ඕන ආදී වශයෙන් ඒ නන්දි රාගයත් එක්ක දරුවා ආශ්‍රය කරනකොට ඔය සිටිවිලි දාමේ එන ඉස්සරහට. එතකොට ඔන්න එතන නන්දි රාගය නැතුව දරුවා පිළිබඳව සිටීමේදී ඒක ක්‍රියා කරන්නේ කොහොමද? ඒ දරුවා වෙන කෙනෙක් එයා අපිත් එක්ක ජීවිතේ සංවිධාන වුණා එකට අපෙන් එයාට උදව්වක් දෙන්න. එයා අපේ නෙවෙයි අපේ ආශ්‍රයෙන් එයා ලෝ පහළ වුණාට අපේ නෙවෙයි. එයාගේ අභිවෘද්ධිය තකා අපි උදව් කරන්නේ අර සත්ත්ව කරුණාව මෛත්‍රී ආදී ගුණධර්ම වල තියෙන එක්තරා ක්‍රියාකාරීත්වයක් ඒ දෙමව්පිය ඉස්සරහට අරගෙන සත්වේකුට කරන උදව්වක් වශයෙන් ඒ තමන්ගෙන් ඉතු වී යුතු යුතුයකම් තමන්ගේ පුළුවන්කමේ හැටියට යමෙක් ඉතු කරමින් ඒ දරුවන්ගේ මුකුත් බලාපොරොත්තු නොවී නුදුන්නට දොස් නොකිය සාපන කර යමෙක් ඒ පිළිවෙත පුරයි නම් ඒ ක්‍රමයේ සිටින්නම් අන්න නන්දි රාගය නැති වස්තු ආශ්‍රයක් දරු ආශ්‍රයක් ඒ පුජ්‍යලයා ගාව ඒ කාරණේ උඩ පවතින. එතකොට දැන් Tamanට රිදුමක් උනේත් නැහැ. Tamanගෙන් යමක් අහක ගියෙත් නැහැ. දරුවන්ට කහානියක් උනේත් නැහැ. ඒ යුතුයකනු ඉෂ්ට වුණා උනේ මොකද්ද? ගලවලා අයිනකින් තිබ්බෙක විතරයි. අන්න ඒ ගලවලා අයින් කිරීමේදී අර අදිනකොට අර මස් වැදල්ලේ ටිකක් නිකන් චරස් ගාන පොඩි ඇලිච්ච දෙයක් ගැලවෙන શબ્දයක් විතරක් තියෙනවා. ඩිංගිත්තක් මස් වැදල්ලේ කොටස ඇදිලා යනවා. ඒ වගේ මෙවැනි සිතුවිල්ලක් පහළ කරනකොට නන්දි රාගයෙන් යුක්තව තමාගේ අවනතේ තබාගෙන ඉඳලා ඒකට අර විදිහේ පිළියමක් කරන අවස්ථාවේදී ඒ පුද්ගලයාට එක්තරා ප්‍රමාණයක අර කාම ශක්තිය කෙලස් බලය තියෙන නිසා එක්තරා පොඩි රිදුමක් තියෙනවා. ඒ රිදුම එක්කම තල්ලු කරනකොට කිසි රිදුමක් නැහැ. අර විදිහට ඒ වස්තුවයි මේ පුජ්‍යලයයි එතනම ඉඳගෙන කිසිම අවිහිරයක් නැති බැඳීමක් නැති උපකාරයක් ක්‍රියා වැඩ ක්‍රියාපිළිවෙලක් එතන සිද්ධ වෙයි. ඔන්න 南队长，我感觉。 ඒ පෙන්න්නේ දැන් දර කපන කොට තියෙනවා. දර කපන කොටේ ගැහුවනම් ඔක් ගත්තනම් දර කෑල්ලට කපන හැම වාරයකම මේ අර කොටේ පාර හිටින්නේ නැහැ. දර කෑල්ල කැපිලා කැපෙන වෙලාවට වදින පාරදී කොටේට පාරක් වදී. මස් කෑල්ල එහෙම නෙවෙයි මාළු වල එහෙම නෙවෙයි මස් කෑල්ලට ගහන හැම පාරක් පාසම කොටේට වදිනවා. ඒතකොට දැන් අපි බලන හිතන හැම පාරක් පාසාම සටහනක් අපි හැදෙන බව පෙන්වන්න මස් කෑල්ලක් කපන කොටයක්මයි ඒකට උදව් වෙන්නේ ওই විදිහේ නිදසුණක් වශයෙන් පෙන්වන්න. ඔව් දැන් මේ දැන් මේ නන්දි රාගය ගැන කතා කිරීමේදී මස් හැදැල්ලේදී පෙන්නුවේ ඒ පාර නොදින්ද අර මස් හැදැල්ල කපන මට්ටම ගන්න ඕන බැඳීමක් නැති ඇසුරකි. ඒ බැඳීමක් නැති ඇසුරේදී එයා කිසිම නිමිත්තක් එක්ක තද ගැම්මක් මොනම නිමිත්තක් එක්කවත් එයාගේ තද ගැම්මක් හිතේ වැඩ කරන්නේ නැහැ. ඒ තද ගැම්මක් ආවොත් තමයි පාර තද වෙලා අර කොටේ කැපෙන්නේ. ඒ නිසා මෙතන අර දෙගොල්ල ඈත් වෙලා ඒ අසුරු කිරීම ඒ සම්බන්ධකම් අන්‍යෝන්‍ය ගනුදෙනු ඒවා කරන අතර අර බැඳීම නැති වෙනකොට අර මස්සදල් එක්ක පිහිය තියලා පිහිය ගානට කපනවා මිස අර පිහිය මස් දැල්ල කපා ගන්නවා මිසක පාරක් හිටින තැනට වේගවත් පාරක් වදින්නේ නැහැ. ඔව් දැන් බැරි එක තමයි කරන්න පුරුදු වෙන්න හදන්නේ. බැරි නිසා පුරුදු වෙන්න ඕන. රහත්තුනේ ඉපදෙනකොට රහත් වෙලා නෙවෙයි අපි වාගේ ඉඳලා මේවා ඉතින් බොහොම කල්පනාවෙන් ඊට අනුකූලව තමන් පැවතුම් පවත්වලා ඒක ප්‍රතිඵලයේ වශයෙන් රහතන් වහන්සේ කිව්වා. ඉතින් ඒ රහතන් වහන්සේ උනාට ඉතින් උනාට පස්සේ වෙන මොකුත් ප්‍රශ්නයක් නැහැ. දැන් මේ අපි කතා කරන්නේ ඒ කරන්න නොකරන කරන්න බැරි තත්වයක ඉන්න අයටයි. කරන්න පුළුවන් පහසුම ක්‍රමය තමයි මේ පෙන්වන්නේ. දැන් මස්සදල්ලේ කතාවේදී අපි කිව්වා අර දරුවා ගෙදරින් එලවන්න ඕනෙත් නැහැ. නැත්තම් එයාගෙන් අයින් වෙන්න ඕනෙත් නැහැ. නමුත් හිතේ සම්බන්ධය අර කිව් කරුණු ටික දාලා ඇත්තයි ඇත්ත කතාව දාදහස් දාලා එයින් අර බැඳීම සම්බන්ධ අයින් කරලා අර ක්‍රියා මාර්ගය ඔක්කොම ගෙනියනවා එතකොට ඇලීමක් නැහැ. නම් දි රාගය නැතුව ඇසුරු කිරීමේදී අර සටහන් කිසිවක් හිටින්නේ ඔය නම්දි රාගය නිසායි ගෙම්බ හැදුනොත් ඉබ්බ හැදුනෙත් ඔක්කොම හැදුනේ. නෑ නෑ මේක නිසා සුවඳේ කියන එක කෙසේ වෙතත් මේ මස් සැවැදැල්ලේ ක්‍රියාමාර්ගය අර ඇලීම නිසා ඊට සහය වශයෙන් තමයි අර සිද්ධීන් උඩින් කියවපු සංකේත වලින් පෙන්වන්නේ මේකට සහය වශයෙන් ක්‍රියා කරන කොටස්. මේකේ ප්‍රතිඵල වශයෙන් ඉදිරිපත් වෙන කොටස්. එතකොට ඒවා ඔක්කොම බිඳ හෙලෙනවා නන්දි රාගයේ කඩපු හැටි. ඕනම කෙනෙක් රහත් වෙන්නේ නන්දි රාගයේ කඩලයි. ඒ නන්දි රාගයේ කැඩුව හැටි එයාට අනිත් ලෝක ප්‍රශ්න ඔක්කොම ඉවර වෙනවා. ඒක නිසා දැන් ඔය නන්දි රාගය ඒ මස්සජල්ල දැක්ක හැටි සුමේද කිව්වහම බ්‍රාහ්මණයා කිව්වා. එහෙනම් ඕක අස් කරමු. එතකොට දැන් මේ මනුස්සයාට අස් කරන්න තියනවා යතුරු ඉබ්බගේ ඉඳලා මස්ස දැල්ල දක්වා. තාම එකක්වත් අස්සලා නැහැ. එතකොට දැන් මෙයා ඒක අස් කරන්න කපාගෙන කපාගෙන යනකොට උනේ මොකද්ද? ඒක ආස්සේ ඉඳලා නාගේ දොට්ටා. ඒ නාගේ දොට්ටාවම සුවේද කිව්ව නාගෙක් ඉන්නවා. නාගෙක් ඉන්නේ එක එහෙනම් ආයුධයේ බිම තියලා දන ගහන නමස්කාර කළා. ආයුධය අයින් කරපන්. දැන් දන ගාලා නමස්කාර කළා පිළිගනිමු. අන්න මෙතෙන්දි පෙන්නනවා අර නන්දි රාගය අසුණාට පස්සේ නන්දි රාගය අසුණාට පස්සේ මේ මෙතන හුඹහේ සියලු ඔක්කොම සියලු අයිතිවාසිකම් සම්පූර්ණව නැති වූ බව සම්පූර්ණයෙන් ඉවර වෙච්ච බව පෙන්නනවා නාගීකු සටහනට ඉදිරිපත් කරමින් නාග සංකේතයෙන් පෙන්නනවා දැන් මේ අස් මේ නන්දි රාගය අසුනාට පස්සේ මස්සදල් අසුනාට පස්සේ ඉතුරු වෙන්නේ මේ නාග ස්වરૂපය ඇති තත්ත්වයක් ඒ මොකක්ද? නාගයා සංකේත කළේ රහතන් වහන්සේටයි. රහතන් වහන්සේ කියනකොට පුද්ගලයෙක් වැටෙනවා. ධර්මයක් එතන මූලික වෙන්නේ ප්‍රඥාවයි. ඒකට ප්‍රඥාවේ ප්‍රධාන කරුණ රහතන් වහන්සේගේ ජීවිතය එක්ක බලපානවා. එතකොට මේ නාගේ මෙතෙන්ට ඉස්සරහට ගත්ත මොකක් නිසාද? රහතන් වහන්සේට රහතන් වහන්සේට සැසඳෙන ස්වરૂප ගති ස්වરૂපය මොකද්ද නාගයක තියෙන්නේ? වෙන තැනක නෙවෙයි හුඹහ ඇතුලේ. නාගය හුඹහට ඇතුල් වෙච්ච හැටි. වෙන්නේ මොකද්ද? එක වේයකට තින්න දෙන්න. ඔක්කොම යකනවා. ඇයි මේ වේයන් දීමෙන් තියෙන අපි වේයායේ නාගේ ඇතුල්ෙන් ඉස්සලා වේයෝ ඉන්න හුඹා ගත්තොත් ඒකේ নানা ආකාරවල වේ අන්ට තැම්පත් වෙලා ඉඳගෙන ආහාර ඒක නිකන් ඒක නිකන් නගරයක් වගේ. ඒකේ තියෙනවා එලාට උඹනා කරන ආහාර ආදී නොයෙකුත් දේවල් ඔවුන්ගේ නඩත්තුවට ඔක්කොම ඒවා උන් හදාගෙන ඇතුලේ තියෙනවා. ඉතින් ওই මීයක වගේ ඒ වේයන්ගේ தත්ත්වය හැටියට උන්නුත් එහෙම හදාගෙන තියෙනවා. නාගයා තුල්ලිච්ච හැටි. වෙන්නේ මොකද්ද? ඒ වේය ඔක්කොම හොය හොය කන. ඔක්කොම නැති කරන. ඉතින් ඒ වගේම ඒ අස්සේ මුළු වල එයාගේ දිව දාන්න පුළුවන් নানা ආකාරවලින් එක එක්කත් නැති වෙන්න මේ වේ නැති කරපුවාම දැන් මේකේ පළමුවෙන්ම සිද්ධ වුණේ මොකද්ද? නාගයාගේ වේයන් කෑමෙන් මේ උඹහට උඹහ නඩත් වෙමින් තිබිච්ච සියලු පුළුවන් කාරකම් නැති වුණා. අයිතිවාසිකම් නැති වුණා. එතකොට දැන් මේ ජීවිතේටයි ඔය උඹහ සංසන්දනය කරලා පෙන්වුවේ. ඒකට මේ ජීවිතේ ආරම්භ කරපු හැටි අපි මුල් අවස්ථාවේදී ඒ හුඹහැ විස්තරය කියනකොට අපි කිව්වා අර වේය එකෙන් එකට එක එක තුඩට ගෙනාපු පස් එක තැනක ওই විදිහට ගොඩ ගහලායි ওই හුඹහ ඇදුනේ කියලා. ඒකට එතනින් නැවතුනේ නෑ වේය ටික එක ඇතුළට ගියා. ඊට පස්සේ ආයට දිගින් දිගට මේක පරිහරණය කරන්න පහසුවෙන් ඉන්න කරන්න ඒ අයගේ தත්ත්වය හැටියට යම් යම් දේවල් ඒ සංවිධාන කරගත්තා. ඒකට දැන් මේ ජීවිතය අර හැම වේයක්ම පස් ගේන්න වාගේ අර ඒ වේයගේ කටේ තිබෙන කෙල ඒ ද්‍රවය නිසා මේක ඇලෙනවා. ඒකට හැම සිතවිල්ලක් පාසාම අපේ අර කිව් නන්දි රාගේ මිශ්‍ර වෙච්ච බැඳීම් ස්වરૂප හැම සිතවිල්ලක් පාසාම ක්‍රියා කරන නිසා ඒ හැම සිතකින්ම අදින ඕජාව අර කෙලස් මිශ්‍රණයෙන් තර ඇතුළු කරගෙන ඒව තහවුරු කරගෙන එන්න එන්න එන්න එන්න ඒ කෙලස් මිශ්‍ර චිත්ත ක්‍රියාකාරීත්වයන් අර විදිය ඕජාව සංවිධානය කළයි මේ සිරුර හැදෙන්නේ ඊළඟට වෙන්නේ මොකද්ද? ඒ සිරුර නැත්නම් ඒ ජීවිතයේ ආකාරයෙන් හැදුනට පස්සේ අර කෙලෙස් වල තැම්පත්ව ක්‍රියා කිරීමට උවමනා කරන අංගෝපාංග අපි ළඟ ඇස කරන ආසේ දිව ශරීරේ කියන මේ ඉන්ද්‍රියන් උදව් දෙන අතර බාහිර වශයෙන් තියෙන දේවල් වලින් මේක තහවුරු කරමින් ඉස්සරහට ගෙන යාමට නිරන්තරයෙන් මේ ඇලීමේ ක්‍රියාව ඒ ආකාරයෙන් සිදු වීමට අර උදව්ව අර සිටිවිලි වලින් ලැබෙනවා අර වේය උඹහා ඒ ආකාරයෙන් සකස් කරනවා. එතකොට මේ නන්දි රාගය කියන මේ මස්සදල්ල අස් කරනකොට එයින් පෙන්වන්නේ මොකද්ද? නන්දි රාගය අස්සෙනකොට අර දැන් නයා රිංගලා වේයන් කණ්ඩ පටන් ගත්ත අවස්ථාව වගේ. එතකොට ඒ මොකද්ද නාගයාගෙන් කරෙන්නේ? අර නන්දි රාගය අස්කරන පුජ්‍යලයා එකෙන් එකට ඒ ඒ වස්තු පිළිබඳව ඒ පුජ්‍යලයන් පිළිබඳව ඒ নানা ආකාරවල දේවල් පිළිබඳව තමාගේ සිතිවිලි වැඩ කරන හැම සිතක් පාසාම නන්දි රාගය නැතුව ඇලීමක් නැත අසුර පාවිච්චි කිරීමට අර සිතිවිලි ගැනීම හරියට අර නාගයා මේ හුඹහා දාපු හැම වේයෙක්ම කන්න වගේ සිද්ධියක්. එතකොට මේක රහතන් වහන්සේට ආර්ය පුජ්‍යලයකට ඒ නාගයා සමාන කරනවා. ඇයි? ඒ හැම හැම වේයෙක්ම ඒ සතා නැති කරන්නේ එයාගේ ආහාරයයි. නැතු වේයයක තරහට නෙමෙයි. ඒ වේයා අර නාගයාගේ ආහාරයයි. ඒ වගේම ප්‍රඥාවේ ප්‍රඥාවේ ආහාරයයි මේ කෙලෙස් බිඳහෙලීම. ආහාරය කියන්නේ ඒක ඒකේ කෘත්‍ය ඒකේ ක්‍රියාවයි. තොරේ ණයකලේ ණයකින් කරන්නේ ප්‍රඥාවෙන් කරන වැඩයි. ඒතකොට ප්‍රඥාව යමෙක් තුල තියෙනවා නම් එයා ඔය කියන නන්දි රාගය නැතුව සිත පැවැත්වීමට හැම වෙලේම පුළුවන් හැටියට සංවිධාන වෙනවා නම් ඒ ක්‍රියාව කරනවා නම් හරියට අර හුඹහ හදාපු වේයෝ නයා කන්නා වගේ අපි අපේ ජීවිතේ নানা ආකාරවල සංසාරේ ගමන් කරවමින් හදමින් මේ নানা ආකාර දුක් දෙන්නා වූ ඒ ශක්තිය තස් මූලික ක්‍රියාව සම්බන්ධව ක්‍රියා කරන අර කෙලෙස් අර එකෙන් එකට කැඩීමට සමාන වෙනවා අර නයන් නෙවුන් නැති කිදී. එතකොට ප්‍රඥාවේ යුතුයකමයි කෙලෙස් කැඩීම. නම් දිරාගේ නැති කිරීම. නයාගේ අයිතිවාසිකමයි වේයන්ක. මොකද එයා ජීවත් වෙන්නේ ඒක. වේයක තරහ නෑ. නමුත් එයාගේ ආහාරයයි ඒ ගන්න. එතකොට ඒ නාගයාට තවත් තියෙන ලකුණ. ඒ මොකද්ද? ඒ මෙව ඒ හුඹ ඇතුලේ දැන් ආධිපත්‍ය දරන්නේ ණයයි. ඒ ණයාගේ කිසිම හැඟීමක් නැහැ මේ මගේ වාසස්ථානය. මගේ හුඹ නැත්තම් මං ඉන්න තැන. මේක මගේ තන කියන එක ඒ නාගයාගේ නැතුව වගේ අර නන්දි රාගය කඩන. ඒ නන්දි රාගය කැඩීම සඳහා ඉදිරිපත් වෙන සිටිවිලි වල තියෙන තවත් වැදගත් චේතන සිතුම් ස්වરૂපයක් තමයි මේ ඔක්කොම කඩන්නේ මේක මේ පවත්තන්න ඕන කමට නෙවෙයි මේක මගේ වශයෙන් පවත්තන්න ඕන කමට නෙවෙයි මේව කඩන්නේ මේ කැඩිය යුත්තක් ඇයි මෙතන මේවා නොකඩ ජීවිතේ දුකින් මුදන්න බෑ ඒ වගේම මේ මේ හුඹහේ ඉන්න බෑ මේ වේයොත් එක්ක. ඉතින් වේයෝ කන්න පුළුවන් අයට. ඒක නිසා එයා හුඹහේ ඉන්න අර වේයෝ කනවා. නමුත් හුඹහයාගේ කියන හැඟීමකුත් නැහැ. ඕන වෙලාවක අවශ්‍ය වෙච්චාම හුඹහෙන් අයින් වෙන්න ලෑස්ති. ඒතකොට දැන් අර නන්දි රාගයේ කැඩීම සඳහා ඉදිරිපත් වෙන පුජ්‍යලයාගේ මූලික චේතනා මොකද්ද මූලික අදහස මොකක්ද මේ ඔක්කොම කඩලා මෙයින් අයින් වීම මිස මෙතන තැම්පත් වීමේ ඒකත් එක්ක තැම්පත් වී සිටීමේ බලාපොරොත්තුව නන්දි රාගය කඩන්න ලෑස්ති වෙච්ච පුජ්‍යලයට නැහැ. එයාගේ අදහස මොකද්ද? මේක පවත්තන ශක්ති මේවයි මේව කඩලා මං අයින් වෙන්න. මොකද්ද? වේ ආ ඔය ආ එයා නිර්මාණය කරන්නේ කුඹා. ඒකට නිර්මාණතු වල නැති වුණා. නිර්මාණයත් මොකද වෙන්නේ? අනිර්මාණය හුඹා නැති වෙනවා. නැති වෙනවා කියන්නේ ඒක පැවැත්වීමට අර වේයාගේ නිතර සහයෝගය නැති නිසා ඒක හිමින් නැති යනවා. එතන ගෙම්බෙක් හිටියේ නැහැ නේ හිටියේ මේ ඈ නෑ නෑ ගෙම්බෙක් ඉන්නේ වේයෝ නැත්තම් වේයෝ ඉන්නවනම් ගෙම්බ ඉන්නේ නැහැ මොකද ගෙම්බව කනවා වේයෝ ඒක නිසා වේයෝ නැති ගෙම්බ නැති මේ හුඹහකයි වාගේ මේක ඇසුරු කරන්නේ. එතකොට අපේ ළඟත් යම්කිසි ආකාර යම්කිසි ආකාරයකින් අපි නන්දි රාගය කැඩීමේ අර ක්‍රියාමකට බහැලා අර නන්දි රාගය නිසා එන්නා වූ දුක් වලින් බේරීමට අපි යම් උත්සාහයක් දරනවා නම් ඒ ණයාගේ ස්වરૂපය ණයාගේ ඒ හුඹහත් එක්ක තියෙන ගනුදෙනුව අපේ ළඟ ගොඩ නැගෙන්න ඕනේ මොකද්ද ජීවිතේ හැම වෙලෙම එපා වෙච්ච එකක් මිස ඕන වෙච්ච එකක් නෙමෙයි අර ණයාට හුඹහගෙන කිසි කතාවක් නැහැ ගුලක් තිබුණ රින්ගෝ දැන් ඒක කන්න තිබුණ කණ්ඩන තිබුණ ඔක්කොම කෑවා දැන් ඉතින් තැම්පත් වෙලා ඉන්න අවශ්‍යතාවයේ තීනකම් හිටියා ඕන වෙලාවට අර ගුලෙන් දොට්ටු වැලයන් ගියා නිකන් හරි හැරිලා බලන්න ඔය මං හිටපු ගුණ මේ හුබහනීද කියලා එයාගේ ඒ තිරිසන් සතා ඉතින් යන්න යනවා. නමුත් අපි අපට ඒක ආරෝපණය කරගන්න තියෙන ක්‍රමය මොකද්ද? ජීවිතය පිළිබඳව අගය මොනම ආකාරයකවත් නොසිතන තත්ත්වයක් තමාගේ సంతානයේ පවතිනවා නම් විතරයි නන්දි රාගය නැති වෙන අර කෙලෙස් කඩන්න පුළුවන්. ජීවිතේ අගයක් කොහෙන් හෝ පේනවනේ. මේ ජීවත් වීම නිසා මෙන්න මෙහෙ මේ රසය විඳින්න පුළුවන් මේ විදිහේ සප ආදී වශයෙන් යමෙකුට හිතෙනවා නම් ඒ කියන්නේ එයා තව නර ඇලීමට උපකාර වෙන අර චිත්ත චිත්ත ස්වરૂපය ගැන කිසිම වග විභාගයක් නැතුව නිකන් උඩින් අතුල්ලන ගතියක් එයාගේ තියෙනවා. එයාට ජීවිතයේ අගේ සම්පූර්ණයෙන්ම අයින් වෙන්න. අන්න ඒකට කියනවා පරලෝක වජ්‍ය බය දස්සාවි කියන්නේ ඕකටයි. මේ ජීවිතේ පමණක් නෙවෙයි මොනම ජීවිතයක්. එයාට අනව අවශ්‍ය නොවෙන්න හේතුව ඒ ජීවිතයක් ලබලා කරන්න කිසි දෙයක් නැහැ කියන හැඟීම ඔහුට වැටහෙන්න ඕන. නෑ. ප්‍රහීන වූ හිත නෙවෙයි. ණයාගෙන් සංකේතවත් කරන්නේ කෙලස් නැති කිරීමට බැසගත් හිත. ඒ බැසගත් හිතේ කෙලස් නැති කරනකම් එයා ළඟ මොනවද? අර ප්‍රඥාව වැඩ කරනවා. ඔය ප්‍රඥා විමුක්තිය කියලා හිටන් යම් වචනයක් ඔය බෞද්ධ දර්ශනයෙන් ඉදිරිපත් කළා නම් ඔය පාවිච්චි කළා කළා කළා කළා කළා කළා නාගයා යාගේ ක්‍රියාමාර්ගයේ වේය නැති වෙච්චාම නාගයාට එතන වැඩක් නැතුව වගේ ඒ තීන කෙලස් කඩලා කඩලා කඩලා කඩලා ඊට පස්සේ කෙලස් කැඩීමට මුකුත් නැතුව ඔක්කොම කරුවන්ට පස්සේ අර කෙලෙස් කැඩීමට උපකාර කරගත්ත ප්‍රඥාවට කිසිම වැඩක් නැහැ. අන්න ප්‍රඥාවෙන් මිදිච්ච වෙලා. ප්‍රඥාවෙන් මිදුණා නම් එයා රහත් වෙලා. රහත් වෙලා කිව්වේ ඒ ප්‍රඥාවට වැඩක් නැහැ ප්‍රඥාවේ කියන්නේ නිවැරදි තීරණය අරගෙන ඒ තීරණය සාර්ථක වෙනකන් තීරණයට සහාය වීමයි ප්‍රඥාව. ඒකෝට මේ තීරණය hm, යොදලා තීරණයෙන් උගුලවා ගන්න යම් කිසි දෙයක් නැත්තම් ප්‍රඥාවට එතන කිසිම වැඩක් නැහැ. එතකොට අන්න ඒක ප්‍රඥාවෙන් මිදුන අවස්ථාව. එතකොට රහතන් වහන්සේට ප්‍රඥාවෙන් වමනා කරන කිසිම වැඩක් නැහැ උන්වහන්සේට ගන්න. එතකොට ඒ විදිහේ අර නාගයා අර ඔක්කොම වේය කාලා ඊට පස්සේ ඒ නාගයාට එතන එයාගේ සහගින්නට මුකුත් නැත්තම් විශේෂයෙන් නාගයේ කුඹහකට රිංගන්නේ මොකක් හෝ ගොදුරක් ඇති වෙන විශ්වාසයේ උඩයි. බොහෝ විට ගෙම්බ තමයි හම් වෙන්නේ ඒ පරණ මේ මෙවවල. අලුත් ගුහවල් වල මේ මෙවවල අර ඉන්නේ වැඩි වේයෝ. දැන් අර එයා ඒක ඇතුළට වෙලා ඒක කටයුතු අවසන් වුණාට පස්සේ එයාට අවස්ථාව එනකම් බලා ඉන්නවා මේකෙන් පිට වෙන්න. අන්න ඒ වගේ කෙලස් ඉවර කළ සම්පූර්ණයෙන්ම තමාගේ ජීවිතේ සුද්ධ වුණාට පස්සේ ඊළඟට රහතන් වහන්සේගේ බලාපොරොත්තු මොකක්ද? කොයි අවස්ථාවේද පිරිණිවන් පාණ්ඩ තමාට નિયમિતව තියෙන්නේ කියලා තමන්ට નિયમિતව තියෙන්නේ කියලා විශේෂයෙන් රහතන් වහන්සේ බලනවා. එතකොට අර නාගයාත් ගොජුරක් හොයාගෙන කණ්ඩේ යන්න. ඒ නාගයා ගමනේ අර ඉර පායලා ඒ රශ්මිය වදින තුරු එයා අරකට තැම්පත් වෙලා ඉන්නවා. රෑ කාලේ අදිශ්යෙන් ඉතින් පාර වැද්දිච්ච එක යන්නේමක් නැතුව හම්බුනො මිසක් ඒ රාත්‍රියේට ওই සර්පයි වැඩි දොට එන්නේ නැහැ ගුල්ලෝට වෙලා තමයි ඉන්නේ. අන්න ඒ නයාගේ ක්‍රමයට අනුව මේ කෙලස් නිවාගත්තේ ඒ ආර්ය පුජ්‍යලයා ඊළඟට එයා බලන්නේ මොකද්ද? කොයි වෙලේද මෙයින් අයින් වෙන්න අවස්ථාව තියෙන්නේ ඊළඟට අහවල් දවසේ අහවල් වෙලාවට අන්න අහවල් මොහොතේ පිරිණීම සිද්ධ වෙනවා කියලා ඒ රහතන් වහන්සේලා දන්නවා. ඇතැම් අය නොදන්නෝ අය ඉන්නවා ඔය සුෂ්ක විදර්ශක රහත් භාවයට පත්වෙච්ච අය. ඒ සිව් පිරිසි බියාපත් රහත් භාවයට පත්වෙච්ච උත්තමය දන්නවා අහවල් දවසේ අහවල් වෙලාවට මම පිරිනවපාන. ඒ වගේ මේ ණයත් දන්නවා කොයි වෙලේ හරි ඉර වැටිච්ච මේ එළිය වැටුණාට පස්සේ මං හිමින් යන්න ඕන සතා ඔය ගෙම් වරුම් මුන් දොට්ට බෑලෝ මුළු වල හැංගිලා ඉන්න වෙලාවට මොකද මේ ඒ වෙලාවට ගෙම් වරුම් මුන් ගල්ලාස් හැංගිලා ඉන්න ඉතින් ණයාගේ යන ගමන් ඔය ආසිර දාපුවාම කේකා ගොදුරු කරගන්න පුළුවන් ඒ වෙලාව වෙනකන් නාගයා ඉන්නා වගේ මේ කෙලස් නිවාපු තැනත්තත් ඊළඟට බලන්නේ කවද මොකද්ද කොයි වෙලේද මං දැන් මේ පංචස්කන්ධ සම්බන්ධයෙන් දැන් පංච උපාදානස්කන්ධ නැහැ. පංචස්කන්ධ සම්බන්ධයෙන් මං කොයි වෙලේද අයින් වෙන්නේ කියලා. අන්නේ වෙලාව බලමින් ඉන්නවා වගේ අර ණයා වාගේ ඒ උත්මයා එකයි කරන්නේ. ඊළඟට යම් කිසි අවස්ථාවක් යෙදුනද ඒ උත්මයා මේ පංචස්කන්ධ සම්බන්ධයෙන් නිරුද්ධ වෙන අවස්ථාවක් ආවනම් ඒ හිතේ නැහැ මේ තමන්ගේ ජීවිතේ කරගත්ත දේ එක්ක කිසිම සම්බන්ධයක් අර නාගයා උඹ හැන් දෙොට්ට බහැලා යනකොට ආපහු උඹ හදියා බලන්නේ නැහැ මේ මේ තමයි මම හිතපු එක මේකට කොවිලි හරි එන්න ඕන ආපහු එහෙම මුකුත් නැහැ නාගයා දෙොට්ට බහැලා ගියා අන්න ඒ විදිහට තමයි අර කෙලස් නිවාපු උත්තමයා මේ පංචස්කන්ධ සම්බන්ධය අයින් කරන්න. ඒ මොකද? ඒකේ මුකුත්ම අර ණය අර්පත්ත නොවන්නේ ඒකේ යාට ප්‍රයෝජනයක් නැති නිසා. මේ උත්තරය මේ ගැන නොසිතන්නේ මේකේ කිසිම ප්‍රයෝජනයක් නැහැ. පටන් ගත්ත දා ඉඳලා මේ මොහොත වෙලා මේ කෙලෙස් නිවනතුරු වින්දේ ඉවසිය නොහැකි දුක් මේ දුක් වලින් මෙච්චර කාලාන්තරයක් දුක් විඳලා කල්ප කෝටි ගාන මින් එහාට තිබුණත් වෙන්නේ මොකද්ද? දුක් විඳිනවා හැර වෙන මොකුත් මේ ජීවිතෙන් ගන්න බෑ. ඕන වෙලාවක බැලුවොත් විඳලා තියෙන දුකක්. පුංචි හෝ මධ්‍යස්ථෝ උච්ච කියන අවස්ථා තුනෙන් මොකක්කෝ විඳලා තියෙන දුකක්. ඒක උහුලන්න බෑ. කිසිවක් නෑ අපි විඳලා උහුලන්න පුළුවන් එකක්. උහුලන්න පුළුවන් එකක් ලැබෙන්නේ කවදා හරි මේ මාර්ගඵල ඔය මාර්ගයට ඇතුළු වුණාට පස්සේ.

රහතන් වහන්සේ නායක කරන්න ගියොත් වැඩේ අපිට අවුල් වෙනවා. ඒ කියන්නේ රහතන් වහන්සේව නායක කරන්න ගත්තොත් ඊට පස්සේ කෙලස් නිවහම බඩ ගන්නයි වෙන්නේ කියලා හිතෙනවා. ඇයි දැන් මම කෙලස් නිවලන්නේ? කෙලස් තියෙනකන් ඒ පණ කඳ ගහලා කෙලින් ඉන්නවා. ඈ කෙලස් නිවුණාට පස්සේ බඩ ගහපංගු. ඒක එතනින් එහා යන්නට කියන්ගේ උදාහරණයක් දුන්නාම උදාහරණේ උපකාරයට ගන්නවොත් ඒ කාරණේ තේරුම් ගන්න විතරයි. එහෙම නැතු ඉන් එහා ගියොත් උදාහරණ වැටෙනවා කාරණේ උඩ. අරක චිරිපිච්චම් වෙනවා මේක නටයි උඩ. ඒක නිසා ඒක නිසා ණය එතනින් ඉවරයි. නමුත් ණයගේ තවත් තියෙනවා මේ රහතන් වහන්සේට සංසන්දනය කරන ඔන්න දැන් ඊට පස්සේ අපි ඒව කල්පනා කළොත් ණයගේ තියෙනවා කලින් කල හැවහරින ගතිය. කලින් කල හැව අරින ගතිය ඇයි ඒක හැවාරින්? එයාගේ අර පිටේ ඒ ඇඟි දිගේ බැඳිච්චාම ඒක එයාට යම්කිසි කිටියක් හෝ මොකක් හෝ නැති තීන නිසයි අර උඩින් පොත්තක් එයා කලෝ දාගන්නේ එයාගේ ඉතින් ක්‍රමයකින්. රහතන් වහන්සේගෙත් තියෙනව හැවාරින ගැති. ඒ මොකක්ද? උන්වහන්සේ කලින් කල නිරෝධ සමාපත්තියට සමාදිනවා. නිරෝධ සමාපත්තියට සමවැදිච්චා වෙන්නේ මොකද්ද? අර විවේකී කාල සීමාවක් අර රූප කලාපයන්ට ඒ කියන්නේ අපිට වැඩ කරන පරමාණු වලට සෞම්‍ය රූප මේ කාල සීමාවක් දෙනකොට සුළු අර ඒ විවේක ආශ්‍රයෙන් හැදෙන රූප කලාප වල යම් කිසි පුබුදු ගතියක් තියෙනවා. ඒ පුබුදු ගතිය ආපුවාම අර කලින් හිටිය රහත් ඒ ජීවිතයට වඩා පැහැපත් ජීවිතයක් නිකම්ම නිර්මාණය වෙන ওই නිරෝධ සමාපත්තියෙන් නැගිටලා ආවට පස්සේ. නිරෝධ සමාපත්තියෙන් පත් වෙලා ඉඳලා එයින් නැගිට්ටට පස්සේ උන්වහන්සේලාගේ ජීවිතේ අමුතු ප්‍රබෝධයක් ප්‍රබෝධ ස්වરૂපයක් ඇති වෙනවා. ඒක නිසා උන්වහන්සේලා දන්නවා මේ දැන් මගේ මේ අර தත්ත්වේ තියෙනවා. ඒක නිසා මේ தත්ත්වය තියෙන වෙලාවේදී මම කවුරු හරි අර දුර්වල මානසික මට්ටම් තියෙන කෙනෙක් ගාවට ගියාම අර උන්වහන්සේගේ දැක්කහම නැති ශ්‍රද්ධාව උපදිනවා. මම හිතන හැවාරුපු ණයාගෙත් මොකක් හරි අමුත්තක් ඇති. ඒක අපි දන්නේ නැහැ. නමුත් මේකේ අමුත්තක් ඒක නිසා උන්වහන්සේ ඒ වෙලාවට කාටද මෙයින් මං උදව්වක් කරන්න කියලා එවැනි දුර්වල කෙනෙක් බලාගෙන තමයි කෙලීම් යන්නේ යාට උදව්වක් කරන්න. මොකද මේක වැඩි කල වැඩි වෙලා පවතින්නේ නැහැ. බෑ ඒක සුස්ක විදර්ශකයට බෑ. ඔව් හැම 9ටම පුළුවන්. ඔව් හැම 9ටම හැම 9ටම හැවදාන්න පුළුවන්. නමුත් මේකේ අඩුපාඩුවක් තියෙනවා. ඒ මොකද්ද අර ඒ ඒ නියම සම්පූර්ණ තත්ත්වයක් ඒ රහතන් වහන්සේගේ සම්පූර්ණ නොවිච්ච නිසා. ඒකට ඒ නාග සම්බන්ධය එක්තරා අඩුපාඩුවක් පෙන්වනවා අර ආම්පිරන්. කෙලෙස් නැති වුණා විතරයි. එතකොට මේ උපකාරය ලෝකෙට දෙන්න උන්වහන්සේලා කලින් කල අර මේ නිරෝධ සමාපත්තිය සමවැදිලා අර ප්‍රබෝධය මතු කරගෙන ඒ කෙනෙක් ගාවට ගිහලා එයින් එයාට යම් කිසි සහපතක් සලසන. අන්න එක ලකුණක් නාගයාගේ. ඒ වගේම නාගයා හැම වෙලේම අවස්ථාවට පුප්පනවා. නැති වෙලාවට නිකයි. හැබැයි ඒ පුප්පන ගතිය හැම වෙලෙම ණයගේ නිකම් පෙනේ නැති වුණා නිකම් පිම්බෙන මෙහෙම මෙහෙම හෙලවෙන ගතියක් තියෙනවා. ඒ වගේ අවස්ථාව පැමිණි විට අනුන්ගේ තියෙන දැන් ණය අනුන්ට දෂ්ට කරන්නයි පුප්පන් පෙනේ පුප්පන්. නමුත් රහතන් වහන්සේගේ පිප්පිල්ලක් තියෙනවා. ඒ මොකක්ද? උන්වහන්සේ යම් යම් ප්‍රාතිහාර්ය පාන. පාලා අනුන්ගේ තියෙන කෙලෙස් කම්පණය කළා නැති කළා. මේවා කළා ඇදලා දාන්න උන්වහන්සේගේ ප්‍රාතිහාර්ය උපකාර කරගන්න. පෙරේ පිප්පුවා. ඒ ඔන්නෝම ණයාට සැසඳ දෙන කරුණු ওই විදිහට බලපන්. නමුත් හම්බෙක් හම්බෙච්ච කෙනෙක්වත් දැක්ක කෙනෙක්වත් නැහැ. කතාවක් විතරයි. ඔය අධ්‍යක්ෂ නැහැ, මම අධ්‍යක්ෂ නැහැ. අපි නොදැක්කේවට කතා ගන්න කියලා මෙතන මොඩේ වෙන්න අරකයි. මෙච්චර හොඳට මේ ඇත්තෝ කටි කට ඇරගෙන කන්දියානේ ඉන්නේ. මේවා ඔක්කොම වැලගත් කතා නේද? අරව මෙතන දාගත්තාම අපි කියපු ඈ බෑ බෑ බැරි කියන්නේ ඒකත් ඉවරයිනේ. ඒ ඔක්කොම ඉවර වෙන අවස්ථාව. ඒක නිසා උන්වහන්සේගේ අර කාල සීමාවේදී බුදුහාමුදුරු හැකිතා බුදුහාමුදුරු නෙමෙයි ඔය කාර්ය දිව්‍ය රාජෙන් මේ ඒක ඉදිරිපත් කළේ. ඒතකොට ඒකට ගැළපෙන මහා හුඟක් සාක්ෂි ඉදිරිපත් කළයි අර නාග මෙවයක ඉස්සරහට දැම්මේ. එතකොට සුමේදට කිව්වේ නාගයට වඳින්නේ කියලා එතනින් වැඩ නවත්තන්නේ. එතනින් එහා වැඩක් නැහැ. ඒක නිසා ආයුධේ බිමින් තියන්නේකෝ ඒක පිළිගන්නේ කිව්වේ මොකද්ද? නන්දි රාගේ නැති වුණාට පස්සේ කිසි වැඩක් නැහැ. ඊළඟට යා කපකිච්චෝ වෙන. සියලු වැඩ අවසන් වෙනවා. අන්න ඒ தත්වයයි මේ අවසානයේදී මේක පෙන්වන්නේ. එතකොට ඔය සම්පූර්ණයි අපේ වම්මික සූත්‍රය. ඈ ගෞරවයෙන් පිළිගන්නේ කිව්වා ඒක. ඒ මොකද? ණයාව පිළිගන්නේ කිව්වේ හුඹහව අත්තරින්න ඕන නිසානේ. ඒ මොකක්ද කිව්වේ? තමා කරපු වැඩේ ඉතාම හොඳයි. හුඹහව නෙවෙයි පිළිගත් නාගයා. නාගයන් සංකේතවත් කළේ තමන් කරපු ක්‍රියාවකට. මොකද? ඉන්න තරම් වේය කන්න වගේ කෙලෙස් නැති කළා. ඒතකොට ඒ ක්‍රියාවට ගරු කරන්නේ කිව්වා ජීවත් වීමට ගරු කරන්නේ. අවිද්‍යාව. දැන් ඒ අවිද්‍යාව සකස් වුනේ මේ නන්දි රාගය නිසා. නන්දි රාගය කියන්නේ කාමයාගේ නැත්තම් කාන්දමේ ක්‍රියාකාරීත්වය. ඒ කාන්දමේ ක්‍රියාකාරීත්වය නිසා ඉබ්බෙක් හැදුණා. මස් ලොබුවක් හැදුණා. ඉබ්බෙක් හැදුනා. මේ ආදි ඔක්කොම පෙරහන් කළා අරවම ඔක්කොංගම පෙන්වුවේ මේ නන්දි රාගයෙන් සකස් වෙච්ච নানা ආකාරවල අයිතිවාසිකම් ජීවිතේ. මොනවදද? මේ මුලාවට වැටිලා දුක් විඳින. ඒතකොට දුක් විඳින්මින් ඉන්න පුජ්‍යලයාගේ ඒ දුක් සංවිධාන වෙච්ච හැටි පිළිවිලින් ඇවිල්ලා අන්තිමට බැලුවා මේ ඔක්කොම සංවිධාන වුණේ මේකෙන් කියලා. ඒකට මේක ගලවපු හැටි අර ඔක්කොම හරියට අර පරාල ඔක්කොම ඉවරයි කැනි මඩල ගලෝකෙ. මේක තමයි කැනි මඩල කියන්නේ. මේකට තමයි ඔක්කොම පූට් වෙලා තියෙන්නේ. ඒ ඔක්කොම ගැලවිලා යනවා මේ ගලෝකෙ. මෙතන ගලෝකෙ හැටි අර ඉබ්බෝ, ගෙම්බෝ ඔක්කොම ඉවරයි. නන්දිරාගේ නන්දිරාගේ තුන එකාස වෙච්චාම හැදෙන ශක්තියට කියන නම් විරාගය කියලා ඒකේ තියෙන ස්වභාවය මොකද? මගේ යන හැඟීමෙන් තුරන්ව කිසිවක් කරන්න බෑ. නන්දි රාගය. ඒ නන්දි රාගය නිසා ඒ හැඟීම ආවට පස්සේ ඒ හැඟීම වල සිත වැඩ කරනකොට මුකුත් ඇත්තක් පේන්නේ නැති නිසා ඒක අවිද්‍යාව. ඔව් විද්‍යාපත්‍ය විසංකාර වෙනකොට එකක්වත් නැහැ. එකක් නැහැ කියන්නේ මේ විද්‍යාව එන්නේ මේ නන්දි රාගය අල්ලලා ඊට එයින් බේරෙන්න වැඩ කරපුවාම තමයි විද්‍යාපත්‍ය විසංකාර මේ නන්දි රාගයෙන් තමයි සංකාර හැදෙන්නේ. ඒතකොට මේ සංකාර හැදිච්ච හැටි තමයි අර මුල ඉඳලා සංකාර හැදිලා ඒක අතුපතු ගිහිල්ලා ඒකෙන් කරන ක්‍රියා ස්වરૂපේ පෙන්වන්නයි අවිද්‍යාපත්‍ය සංකාරා සංකාරපත්‍ය විඥානං කී කිය ආවේ. ඒක ඔක්කොම ඉවරයි මේක ගලපේ. සංසාරයට මුලින්ම සම්බන්ධ වෙන්නේ ওই නම් දිරාවේ. ඇලීම. හොඳයි. මේ ඔක්කොම අර බැඳීමනේ ප්‍රධාන මුල් ඒ ඔක්කොම හේතු වෙන්නේ බැඳීමට තුඩු දෙන එකයි. වර්තමාන ශක්තිය ගොඩ නැගෙන්නේ ක්‍රියා කරන්නේ අර බැඳීම උඩයි. ඔව්. ඒවල ඒව මෙතන ගලෝප හැටි අර එකෙකුටවත් ඉන්න හම්බෙන්නේ. අර බුදුහාමුදුරු කිව්වේ අර අර උන්වහන්සේගේ උදානයේදී කිව්වනේ මං කැනි මඩල ගලව දැම්මා. ඔක්කොම පරාල කඩා වැටුණා කියලා හිට. ඒ කැලි මඩලීකේ නම් දිලා. ඒ ඔක්කොම පූට් වෙලා තියෙන එක මුදුන් යටලියට තමයි ওই කැලි මඩල කිව්වේ. ඒ ඔක්කොම පූට් වෙලා තියෙන මේ නම් දිලා. දැයි මම හිතන ඔච්චර වෙන්න ඇති මේ පින්වත් පිටිස බොහෝ උනන්දුවෙන් මේක අහගෙන හිටියා වගේම මේ අයිට මේ නියම ප්‍රයෝජන ලබන්න බැරි කමක් නැහැ. මොකද බොහොම ලෙහෙසි වැඩ පිළිවෙලක් මේකේ තියෙන්නේ. කිසි කෙනෙකුට පේන්නේ නැහැ. ඇලීමක් නැතුව ක්‍රියාවක් කරන එක විතරයි තියෙන්නේ. එතකොට මොන තාල කෙනෙක් ඒ සම්බන්ධකම් ඒ ආකාරයෙන්ම තියෙනවා හිතෙන් බලාපොරොත්තුක්. එතකොට මේ තරම් විශාල ගැඹීර ධර්ම ස්වરૂපයක් ජීවිතය ඇතුලේ පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඕකෙනුයි අපි බෞද්ධ වශයෙන් බුද්ධිමත් අයිතිවාසිකමක් ලබන්න තියෙන එකම ක්‍රමය උච්චරයි. කොයි නාගරේ කොයි හැඩෙන් කිව්වත් අන්තිමට ඇවිල්ලා නවතින නම්දි රාගය ගා. ඒක නිසා ඒ මිදීමට ඒ තරම් මොනම මහන්සියක්වත් වෙන්න ඕනේ කාරණේ තේරුම් අරගෙන පුළු පුළුවන් හැටියට අර ණය එකෙන් එකට වේය කඩන්නා ඒ ඒ දේවල් එක්ක තියෙන බැඳීම අයින් කළා අර ඇසුරේ ආකාරයෙන්ම පාවිච්චි කරන්න පුරුදු වෙතොත් ඒක ලොකු වැඩිදායි උත්සාහයක් වෙනවා ඇති. එතකොට ඒ විදිහේ උත්සාහයකින් ජීවිතවලට වෙන්නා වූ යහපත සලකා සතු වෙන්නා වූ ලෝකපාලක ශාසන පාලක මේ ස්ථානයටත් අනිස්ථානයටත් අප අප ඇසුරු ගන්නා ස්ථානට අධිග්‍රහිත සියලුම දිව්‍ය රාජ සමුයාමයෙන් සතුටටපත් වී මේ සෑම දිනාටම වුණ උන්ගේ ජීවිත යහපත් මාර්ගයෙන් ගමන් කරමින් ඒ ලැබිය හැකි ප්‍රතිඵල ලබා ගැනීම සඳහා දිය හැකි සහායක් කළ හැකි උපකාරයක් කරත්වා ඒ දිව්‍ය රාජ සමූහයාට තම තමන් නමින් නිසීමේ පරිලෝකීය මෞපියාදී ඥාති වර්ගයාටත් බොහෝ පින්නුතුන්ටත් ලෝසතුන්ටත් තම තමන්ටත් මේ ශක්තිය කාන්තේම සියලු දුක් නිවාලන්නා වමා මහ නිවන් පිණිස හේතු වේවායන් සිත ඇති කරගෙන एतावता चम्मे किनघाता दिव्यं आकाशट्टाय